බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසට හැමදාම සිහිපත් කරපු අවවාදයයි. හැමදාම බුදුරජාණන් වහන්සේ දවසකට තුන් වරක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වරුණට මතක් කරන්නේ ලබාගෙන තියෙන පුණ්‍ය ශක්තියෙන් ප්‍රයෝජන අරගෙන මොහතකුත් අපතේ අරින්න නැතුව නොපමාව දුක් ඉවර කිරීමේ වැඩ කටයුතු ටික කරගෙන යන්න කියලා. හැමදාම බුදුරජාණන් වහන්සේ ඒ ටික තේරුම් කළා. නිවා කල්පනා වෙනකොටයි පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ මොන තරමක් කරුණාවෙන් ලෝකෙට උපකාර සැලසුවාද කියලා වැටහෙන්නේ. මේ හැම කාරණයක්ම ඉදිරිපත් කරන්නේ සද්ධාව දිනු කරගෙන යන්ත. ඒ ටික හැදුනොත් තමයි ඒ තුලින් නුවණැස පාදගෙන යන්න පුළුවන් වෙන්නේ. බුදුගුණ මෙනෙහි කරන්ට මෙනෙහි කරන්ට සද්ධාව වැඩෙනවා. මොනතරම් ಗುಣ බුදු හිතේ තිබුණාද? ඒ පිවිතුරු හිතේ තිබිච්ච මෛත්‍රී කරුණා ගුණ ස්වර්ණමේ කලාලයක් කළුත් මේ තුන් ලෝකෙ බැහැන්නේ නැති තැනක් නැහැ. මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් පෝෂණය ලබාගෙන දේශනා කරපු හැම සරුවක්ති භාසිතයක්ම මුලමැදාග යහපත්. හැම දෙයකම හොඳ තේරුමක් තිබුණා. නොතේරෙන નિසරු වචන එකක්වත් නැහැ. නික්ලේශී හෘදයෙන් නැගිච්ච කටහඬක් මිහිරි කාරුණිකයි බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේ ලෝතුරා රසයෙන් රසවත් වෙලා ධර්ම දේශනා අහලා මොනතරම් පිරිසක් සැනසෙල ලැබුවද බුදුරජාණන් වහන්සේගේ ධර්ම ගංගාව මිනිස් సంతාන හරහා ගලා යෑමෙන් වටිනා මිනිස් ගුණ මිනිස් సంతාන තුළ වගා වුණා එදා අතීතේ බුදුරජාණන් වහන්සේ අතීත සංසාරේ පුරුදු කරපු පුණ්‍යමේ තේජස නිසා ලැබිච්ච පස්පැහැ දිස්නා මෙත් සංගලෙන් දුකටපත් වෙච්ච ආසරණියෝ දිහා බැලුවා. කුරවී කහණෙන් භ්‍රමස්වර විහිදුවමින් ධර්ම දේශනා කළා. වාසු චරිතේ බලේ මතු කළා. වත් පිළිවෙත් පිරුවා. උපස්ථාන කළා. පෙර සංසාර සිල්ලුතුන් ගුණවතුන් බලන්ට හමුවන්ඩ උපස්ථාන කරන්න අතීත ප්‍රාර්ථනා කළා. ඒ සඳහා වැඩම කළා. ඒ නිසා බුද්ධත්වයේ ලැබුවට පස්සේ සුගත යන නම ලැබුවා. බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත අප්‍රමාණ ගුණස්කන්ධේ මෙනෙහි කර කර මෙනෙහි කර කර බලන කෙනෙකුට මහ පුදුම සංසිඳීමක් ඇතිවන්නේ බුද්ධානුස්සති භාවනා වඩන කෙනෙකුට මේ බුදුගුණ අරමුණු කරගත්තු සිහියෙන් ඉන්න කෙනෙකුට මේ කරුණ වැහෙනකොට හිත හැමසිලා යනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රූපේ හිතේ ඇඳෙනවා. හිත පිරිමගයක් වගේ වෙනවා. ගරු කටයුතු තැනක් බවට පත් වෙනවා. Tamanගේ චිත්තසංතානය බුදු ගුණේ හිතේ රැඳුනහම ඒ නිසා මේව හොඳට කල්පනා කරලා බුදුරජාණන් වහන්සේගේ උදාාර බුදුගුණ නිතර නිතරම මෙනෙහි කරන්ට ඕන. දෙවිනිසුන්ගේ අනුශාසක උත්තුමයන් වහන්සේ මහෝතුම බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරනකොට බෝසත්දම් සපුරන කාලේ උපයාගත්තු ಗುಣ පැත්ත ගැන හිතන්න ඕනේ. ඒ ඒ සත්වයන් අපාය ගමනින් බලක්වලා නිර්වාණ මාර්ගයේ යොමු කරපු අවස්ථා ගැන හිතන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ රාගරක්ත ලෝකේ ජයගත්තා. දෝෂ භරිත ලෝකේ ජයගත්තා. මෝහ පටල ලෝකේ ජයගත්තා. මේ ධර්මා ලෝකයෙන් ඥානා ලෝකයෙන් සම්බුද්ධා ලෝකයෙන් තුන්ලොවක් සනසාලු ආකාරයේ සිහියට නගා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳ අපූර්ව ගෞරවයක් අනේතුකොට හිතේ පහළ වෙනවා. ධර්ම චක්‍රේ පවත්වමින් සද්ධාදී ගුණ පහල කරවල සුගතියට මඟ පාදලා විදර්ශනාවෙන් නුවණැස පාදලා ලෝකෙට මඟ කියලා දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේ නේද කියලා හිතනකොට මීට කලින් තමන්ගේ ජීවිතේ හමු නුවණ විදිහේ මානසික අස්වැසීමක් මානසික සාමයක් මානසික සැනසෙල්ලක් ලබන්න පුළුවන් බුදු බල බුදු මහිමේ බුදු තෙද බුදු අනුහස තමන්ගේ ජීවිතය තුල තැන්පත් කරගන්න බලන්න දෙතිසක් මහ ලකුණු 80ක් කුඩා ලකුණු සවනක් ගන බුද්ධ රශ්මි මාලා සිරස්පතින් විහිදෙන රැස්වලනු බුදු කයින් විහිදෙන බුදු රැස් ওই ධර්ම ග්‍රන්ථවල බණ පුරුතර සටහන් වෙලා තියෙන්නේ මේ ගැන තම තමන්ට පුළු පුළුවන් හැටියට සිහි කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත් ගුණ සම්පත් ඥාන සම්පත් බණ පුතට අනුව සිහි කරනකොට හිත පිරීලා යනවා ඒ බුදුගුණ අතරින් බුදුරජාණන් වහන්සේ දකිමින් ඒ බුදුගුණ අරමුණේ හිත තබ තබා මේ මේ ගුණ ඇති බුදුරජාණන් වහන්සේටයි මේ භක්ති ප්‍රණාමය කියලා ගෞරවය කියලා හිත හිතා බුදුගුණයට ගරු කරනකොට හරියට පස් මහ ගඟ ගලනවා වගේ අනන්ත පින් උල්පත් උපදිනවා. මෙන්න මේ කාරණා හොඳට හිතට අරගෙන බුදු බලයෙන් හිත සංසගන්ත ශාරීරික පාරිභෝගික උද්දේශික වස්තු අනුදැන වදාළ බුදු ගුණ සිහි කරලා සිත සමස ගන්නයි. දවදා වහන්සේ පිහිටි මේ රටේ සුලස්මස්ථාන පිහිටි මේ රටේ සියලු සදැහැතියන් තුම්බෝ මනු ළඟට වෙලා බුදු ගුණ හිතනවා නම් බුදු ගුණ කියනවා නම් බුදු සිරිත සිහි කරනවා නම් මිනිස් හිත් තුළ තියෙන අසහනකාරී ගති ඈත් වෙලා යනවා. මේ රටට අවශ්‍ය වන්නේ තුනුරුවන්ගේ ගුණ ලෝතුරා බුදු ගුණ සදහම් ගුණ මහසඟ ගුණ පුළුවන් තරම් මිනිස් සිත්වල රෝපණය කරවීමයි එතකොට අසහනකාරී ගති දුර්වල යනවා මේ රට ඇතුලේ සැදැහැති පිරිසක් එකට එකතු වෙනකොට එතන මෙතු මුදිතා කරුණා ගුණ හැතිරි පැතිරි යනවා බුදු ගුණ මානසිකාරයයි මෙත් බලයයි මෙලෝ සපේන පින් බලය එකතු කළාම හොඳ ධර්ම ශක්තියක් උපදින්නේ. ඒ තුලින් ත්‍රිවිධ රත්නේ බලය සිත් සතන් හරහා පැතිරිලා යනවා. හිතෙන් gedarata ගමට පලාතට රටට ලෝකෙට මුළු මහත් ලෝක සත්වයා වෙතට ඒ ධර්ම ශක්තිය විහිදලා යනවා. සැපවත් නිന്ദා සුවපත් අවදිවීමක් අතර සැපවත් අවදිවීමත් සුවපත් නිന്ദත් අතර තමනුත් සැනසিলা අනුනුත් සනසන්ත හේතු වන්නේ ওই ධර්ම ශක්තියමයි. ඒ නිසා පින්වතුනි පුළුවන් තරම් බුදු බලය කෙරෙහි අසීමිත විශ්වාසයක් පමමින් බුදු ගුණ Tamanගේ සිත් සතන් තුල තැන්පත් කරගන්න බලන්න. බුදු ගුණ හිතේ පදිංචි කරගන්න බලන්න. ඒ තුලින් තමනුත් සැනසෙන්න අනුන් සනසාලන්ට මෙතෙක් වේලා බුදු සිරිතයි බුදු ගුණයයි බිඳක් වූ ඇසූ පින්මතුන්ලා සියලු දෙනාටම සියලු සැනසෙල්ල වේවා. බුදු ගුණ බලයෙන් ඔබේ හද ගැබ ධර්ම මන්දිරයක් වේවා. මේ සියලුම කුසල ධර්මයන් පාරමී බවට පත්වීමෙන් ධර්මානුශාසනයට සවන් දුන් සෑම සියලු දෙනාටත් මුළු මහත් ලෝ සතුනටත් අමා මහ නිවන් සුවයම සැලසේවායි ප්‍රාර්ථනා කරන්ට කැමැතියි. ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති